පරිහායෙය්‍යුං ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඩෙය්‍යුං තීති තුන් ලෝකයක් නිවාසනසවදාල තුන් ලෝකාග්‍ර ශාන්තිනායක දස බලධාරී සර්වඥ රාජෝත්තම මේ මහා භද්‍ර කල්පයේහි ලොව හතරවෙනි වතාවට පහළ වී වදාළ මාගේ ශාස්ත්‍රූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පන්සාලිස් වසරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමක් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් දේශනා කොට වදාළ සූ 80000ක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්ත સંතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනින් සදහට මෙතර වී වදාළ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ධර්ම ශ්‍රවණාබිලාසී සත්පුරුෂ පින්නතුනි මේ පින්වතුන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් එදා බුදුමුව මඩලෙන් දේශනා කරන්නට යෙදුන ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් අද දවසේදී ස්වාමීන් වහන්සේ නමකගේ හඬින් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතවල ඇති වෙලා තියෙනා වූ දුක්ඛ ස්කන්ධයන් නැති කරගෙන අනාගත භව ගමන සාර්ථක කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තමයි මේ පින්වතුන් මේ ලකලෑස්ති වෙලා ධර්ම ශ්‍රවණය කරන්ට සූදානම් වෙන්නේ. පින්වතුනි ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධම්මෝසද සමන්නත්ති ඒතං තිබත භික්කවෝ මහණෙනි ධර්මය හා සමාන ඖෂධයක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අපි දන්නවා අපිට යම් කායික ආබාධයක් ඇති වුණොත් යම් කායික දුර්වලතාවයක් ඇති වුණොත් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඕනෑ තරම් වර්තමානයේහි වෛද්‍ය වෘත්තියෙහි නිරත වෙන්නා වූ වෛද්‍යවරු ඉන්නවා. එහෙමත් නැත්නම් හෙළවෙදකම අනුව රෝග සනීප කරන්නා වූ වෙදඳුරන් ලංකාද්වීපය තුල ඕනතරම් වාසය කරනවා. ඒ ඕනෑම කෙනෙක් ළඟට ගියොත් අපේ කායික ආබාධයන් සඳහා අපිට නිසි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් පින්වතුනි යම්කිසි මොහොතකදී අපේ හිත රෝගාතුර භාවයට පත් වුණොත් කොහොමද අපේ හිත රෝගාතුර භාවයට පත් වෙන්නේ රාගය නම් වූ අකුසල ධර්මය නිසා අපේ හිත රෝගී භාවයට පත් වෙනවා ද්වේෂය නම් වූ අකුසල ධර්මය යම් මොහතකදී හිතට වැළඳුනොත් අන්න අපේ සිත ගිලන් භාවයට පත් වෙලා මෝහය නම් වූ ධර්මතාවය හමුවේ අපේ චිත්තසංතානය අපිරිසිදු භාවයට පත් වෙනවා රෝගී තත්වයට පත් වෙනවා මේ රාග දේශ මොහ කියන ත්‍රිවිධ අකුසල ධර්මයන් නිසා හිත යම්කිසි මොහතකදී රෝගාතුර භාවයටපත් වුනොත්, ගිලන් භාවයටපත් වුනොත් ඒ සඳහා අපිට ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන්කමක් නැහැ දේශීය වෛද්‍යවරයෙකුගෙන්. එහෙමත් නැත්නම් බටහිර වෛද්‍යවරයෙකුගෙන් අපිට ඒ සඳහා ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නට නම් අපිට තියෙන්නේ එකම එක ක්‍රමයයි ඒ තමයි ධර්ම ශ්‍රවණය කිරීම. යම්කිසි චිත්ත පීඩාවන් අධිකව වාසය කරන මොහොතකදී කයට කොයිතරම් සැපසම්පත් ලැබලා දුන්නත් ඒ චිත්ත පීඩාව මාත්‍රයක්වත් පහන වෙන අවස්ථා අපේ ජීවිතවල ඕනෑ තරම් අපි අත්දකලා තියෙනවා. නමුත් පින්වතුනි කායික පීඩාවත් සමග චිත්ත පීඩාව කියන මේ පීඩා දෙවර්ගයම අපේ ජීවිතවලට වැළඳුණු මොහොතකදී එක බණ පදයක් ඇහුනොත් ඒ නිසා අපේ හිත ආත්පස සුවපත් වෙන අවස්ථාවන් ඕනෑ තරම් අපි අත්දකලා තියෙනවා. ඒ සුවපත් වීම සිතට විතරක් නෙවෙයි කයට පවා බලපාලා සිතත් කයත් දෙකම සුඛී සුවපත් භාවයට පත්වෙච්චි ඕනෑ තරම් අවස්ථාවන් මේ ලෝකයේ මිනිස්සුන්ට උදා වෙලා තියෙනවා. එතකොට පින්වතුනි මේ ජීවිතය තුලදී අපේ සිත සුවපත් කරගන්නටත් අනාගත භවයන් වලදී දුක් පීඩා අඩු කයක් ලබා ගන්නටත් හේතු වෙන එකම එක ධර්මතාවය තමයි ධර්ම ශ්‍රවණය කිරීම කියලා කියන්නේ. එහෙමනම් මේ ධර්ම ශ්‍රවණය කරන කාලය අපතේ යන කාලයක් නෙවෙයි. નિરර්ථක කාලයක් නෙමෙයි අර්ථාන්විත කාලයක් බව මතක තියාගෙන ඇහෙන ඇහෙන බණපද හොඳට ශ්‍රවණය කරලා මතක තියාගෙන ඒවා නැවත නැවත මෙනෙහි කරමින් තමන්ගේ ජීවිත ධර්මානුධර්ම ප්‍රතිපත්තියට යොමු කරගන්න ඕනේ. ඒකයි බණ ඇසීමේ පිළිවෙල. බණ අහලා ක්‍රියාත්මක කිරීමක් සිදු කළ යුතුම වෙනවා. එවිටයි මේ සංසාර ගමනෙන් නිදහස් වෙලා උතුම් විමුක්තිය සාක්ෂාත් වෙන්නේ. දහම් ඇසීමේ වටිනාකම ටිකක් වෙලා අරගෙන හරි ඔබට පැහැදිලි කරන්නට කල්පනා කළේ ඒ ඔබට අනිවාර්යයෙන්ම දේශනා කළ යුතු නිසාමයි. එහෙමනම් අද දවසේදී අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව වෙතට අවධානය යොමු කරමු. අපි මේ දිනවලදී ඔබට පැහැදිලි කරමින් හිටියේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ චූල යමක වර්ගයේහි ඇතුළත් වන සූත්‍ර දේශනාවන්. ඊයේ දවසේදී ඔබට ශ්‍රවණය කරන්නට ලැබුණා චූල යමක වර්ගයේ පස්වෙනි සූත්‍ර දේශනාව. එතකොට අද දවසේදී අපිට කියා දෙන්න નિયમિતව තිබෙන්නේ චූල යමක වර්ගයේ 6 වෙනි සූත්‍ර දේශනාව. පින්වතුනි යමක කියලා කියන්නේ යුගලයටනේ. එතකොට එකම නමින් යුත් සූත්‍ර යුගලයක් මේ සූත්‍ර දේශනාවන් අතරේ සටහන් වෙලා තියෙනවා. ඒකයි චූල යමක වර්ගයේට මේ සූත්‍ර දේශනාවත් ඇතුළත් වෙලා තියෙන්නේ. මේ සූත්‍රයේ නම තමයි මහා ධම්ම සමාදාන සූත්‍රය. එතකොට මා කියපු කාරණාවන් අනුව ඔබට පැහැදිලි වෙනවා තවත් සූත්‍ර දේශනාවක් ධම්ම සමාදාන කියන නමින්ම මේ වර්ගයේ අන්තර්ගත වුණා. ඒකේ නම තමයි චූල ධම්ම සමාදාන සූත්‍රය. චූල ධම්ම සමාදාන සූත්‍රය ඊයේ දවසේදී ඔබට ශ්‍රවණය කරන්න ලැබුණා. එහෙමනම් අද අපි කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මහා ධම්ම සමාදාන සූත්‍රය. පින්වතුනි සමාදන් වෙලා වාසය කරන්නා වූ ධර්මතාවයන් පිළිබඳවයි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේදී කරුණු පැහැදිලි කරන්නේ. ඒකයි ධම්ම සමාදාන කියන නම මෙහෙට යෙදලා තියෙන්නේ. චූල ධම්ම සමාදාන සූත්‍රයට සාපේක්ෂව මහා ධම්ම සමාදාන සූත්‍රයේහි ටිකක් වැඩිපුර කරුණු ඇතුළත් වෙලා තියෙනවා. ආන් ඒ නිසායි මහා කියන ඒ පදය ධම්ම සමාදාන සූත්‍රයේ මුලට යෙදিলা තියෙනවා. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහටයි. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ. මේ මුල් පාඩේ ඔබට නිරන්තරයෙන්ම ඇහෙන පාඩයක්. ඇයි මේ පාඩේ නිරන්තරයෙන්ම ඇහෙන්නේ? බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන වැඩ වාසය කරපු අවුරුදු 45 දිහාවට අවධානය යොමු කරලා බලනකොට ඒ අවුරුදු 45න් අවුරුදු 20ක්ම වැඩ වාසය කරලා තියෙන්නේ අනේපිඩු මහසිටුතුමා විසින් කරවා පූජා කරපු මේ ජේතවනාරාමය කියන ස්ථානය. ඒ ස්ථානයේ වැඩිපුර කාලයක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියා නම් වැඩිපුර ධර්මකාරණා රාශියකුත් ඒ ස්ථානයේ ඉඳගෙනම දේශනා කරන්නට ඇති. ඒ නිසායි ජේතවනාරාමයේහි භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කළා කියලා මේ සූත්‍රයේ මුලදිත් සඳහන් වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරමින් භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. මහණෙනි කියලා. භික්ෂූන් වහන්සේලා පිළිතුරු ලබා දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ දේශනාව ආරම්භ කරනවා. යේබුයේන භික්කවේ සත්තා ඒවං කාමා ඒවං ඡන්දා ඒවං අදිප්පයා අහෝවත අනිත්තා අකන්තා අමනාපා ධම්මා පරිහායෙය්‍යුම් මහණෙනි මේ ලෝකෙහි වාසය කරන්නා වූ සත්වයෝ මෙන්න මේ විදිහට කල්පනා කරනවා කොයි විදිහටද අපි අකමැති ධර්මයෝ අපි අමනාප ධර්මයෝ අපි ලබන්න අකමැති අමනාප අනිෂ්ට ධර්මයෝ පිරිහි යනවා නම් හොඳයි මොකක්ද කල්පනා කරන්නේ අපි අකමැති අමනාප අනිෂ්ට ධර්මයෝ පිරිහි යනවා නම් ඒවා හොඳයි. ඒ වගේම අපි කැමති මනාප ඉෂ්ට ධර්මයෝ වර්ධනය වෙනවා නම් හොඳයි කියලා කල්පනා කරනවා. කොයි විදිහටද අමනාප අකමැති අනිෂ්ට ධර්මයෝ පිරිහි යත්වා කැමති ඉෂ්ට ධර්මයෝ වර්ධනය වෙත්වා කියලා කල්පනා කරනවා. නමුත් මහණෙනි මේ ප්‍රාර්ථනාව මේ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කළ පමණින් ඒකේ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ඕකේ අනිත් පැත්තමයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ විදිහට ප්‍රාර්ථනා කළාට අනිෂ්ඨ අමනාප අකාන්ත ධර්මියෝ වැඩෙන ගතියක් තියෙනවා. ඉෂ්ඨ මනාප කාන්ත ධර්මියෝ පිරිහෙන ගතියක් තියෙනවා. මහණෙනි නුඹ වහන්සේලා දන්නවද මේකට හේතුව මොකක්ද කියලා? භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිඋත්තර දෙනවා ශාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි පවතින්නේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ භාග්‍යවතුන් වහන්සේ තමයි ධර්ම ස්වාමී භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට අපි ඒ සඳහා පිළිතුරු ලබා දිය යුතු නැහැ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමුක ධාතුවෙන්ම මේ කාරණාවේ අර්ථය අපිට කියලා දෙනවා නම් අපි ඒක ඒ විදිහට දරා ගන්න කැමතියි. බුදුරජාණන් වහන්සේටම මේ කාරණාව බුදුනුවණට වැටහේවා අපිට ඒ ධර්මයේ දේශනා කරන ශීක්වා කියලා භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරනවා එහෙනම් මාණෙනි හොඳට අහගන්න. ධාරණය කරගන්න මෙනෙහි කරන්ට මම මෙතෙන් පටන් ඔබ වහන්සේලාට මෙහි අර්ථය කියලා දෙන්නම්. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම පැහැදිලි කරනවා පුද්ගලයෝ දෙන්නෙක් පිළිබඳව. අපි නිරන්තරයෙන්ම මේ පුද්ගලයෝ දෙන්න පිළිබඳව ශ්‍රවණය කරලා තියෙනවා. ඉද බික්කවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ සේවිතබ්බ ධම්මේ න ජානාති අසේවිතබ්බ ධම්මේන ජානාති. පළවෙනි පුද්ගලයා කවුද? අසෘතවත් පෘථග්ජනය. කවුද මේ අසෘතවත් පෘථග්ජනය කියලා කියන්නේ? දැන් අපි අර්ථ කතාවට අවධානය යොමු කරලා බැලුවොත් මදකට අර්ථ කතාවේ සඳහන් වෙනවා පෘථග්ජනයෝ කොටස් දෙකකට බෙදලා. එක්කෙනෙක් තමයි කල්යාණ පෘථග්ජනය. අනිත් එක්කෙනා තමයි අන්ධ පෘථග්ජනය. එතකොට මෙතනදී භාග්‍යවතුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ කල්යාණ පෘථග්ජනයා ගැන නෙවෙයි. අන්ධ පෘ탁ඥයා. කල්යාණ පෘ탁ඥයා කියලා කියන්නේ ඒ කෙනා තාම ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙලා නැහැ. නමුත් ආර්යයන් වහන්සේ නමක් බවට පත්වීම සඳහා හේතු වෙන්නා වූ ධර්මතාවයන් එයා තමන්ගේ ජීවිතය තුළ සම්පූර්ණ කරනවා. ඒ නිසායි කල්යාණ පෘ탁ඥයා කියලා කිව්වේ. අන්ධ පෘ탁ඥයා කියලා කියන්නේ ආර්ය මාර්ගයට හේතු වෙන්නා වූ ධර්මතාවයන් දුරින්ම දුරු කරලා දාලා. පෞකාර වැඩවලම නිරත වෙමින් තමන්ගේ සංසාර ගමන දුගතියෙහි වැටෙන පරිදි කටයුතු කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අසුතවා පුතග්ජනෝ කියලා කිව්වේ අන්ධ පුතග්ජනයාට. මෙන්න මේ අන්ධ පුතග්ජනයාගේ ස්වභාවය කොයි වගේද කියලා පැහැදිලි කරනවා අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලාව දකින්නේ නැහැලු. ආර්යයන් වහන්සේලාව දකින්නේ නැහැ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේලාව හඳුනන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න තියෙන්නේ කොහොමද පින්වතුනි? භාග්‍යවතුන් වහන්සේගේ රූපකායෙන් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන්ගෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ හඳුනා ගන්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පව් කළේ නැහැ. රාග, දේශ, මෝහ කියන ත්‍රිවිධ අකුසල ධර්මයන් දුරු කළා. ඒ නිසා මාගේ බුදුරජාණන් වහන්සේ අරහන් නම් වෙනසේක. භාග්‍යවතුන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මනවින් අවබෝධ කොට වදාලා සම්මා සම්බුද්ධ නම් වෙනසේක. භාග්‍යවතුන් වහන්සේ සුන්දර වූ නිවන් මාර්ගට සුන්දර ලෙස පැමිණ වදාලා. භාග්‍යවතුන් වහන්සේ බුද්ධ නම් වෙනසේක. භගවා නම් වෙනසේක. මේ ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් පිළිබඳව දකින්න දක්ෂයි නම් ආන් ඒ කෙනාට කිව්වා අරියාණං දස්සාවි කියලා. දැන් මේ පුද්ගලයා කවුද? අරියාණං අදස්සාවි. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් මනාව හඳුනාගෙන නැහැ. ඒකයි අරියාණං අදස්සාවි කියලා කිව්වේ. ඊළඟට සඳහන් කරනවා අරිය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මයේ හික්මෙන්ඩ දක්ෂ නැහැ. ආර්ය ධර්මය කියලා කියන්නේ මොකක්ද කියලා හඳුනන්නේ නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන සීලය මොකක්ද? සමාධිය මොකක්ද? ප්‍රඥාව මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද? එහි අංග මොනවද? සතිපට්ඨානය කියන්නේ මොකක්ද? සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද? සප්තබොජ්ජංගයෝ කියන්නේ මොනවද? මේවා මොකවත්ම දන්නේ නැහැ. ඒ වගේම අරිය ධම්මේ අවිනීතෝ. ඒ වගේ හික්මෙන්නේ නැහැ. ඒ වගේ හික්මිලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ වගේම වැලකී වාසය කරනවා. ඒ වගේම සප්පුරිසානං අදස්සාවි. භාග්‍යවතුන් වහන්සේ වඳුරන්නේ නැහැ විතරක් නෙමෙයි. සත්පුරුෂයා වඳුරන්නේත් නැහැ. කවුද පින්වතුනි සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ? ලෝතර බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුයාත වෙමින් අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ විසුද්ධි මාර්ගයේහි සඳහන් කරලා තියෙනවා පියෝච ගරු භාවනීයෝච වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නොචට්ටානේ නියෝජේ සත්පුරුෂයාගේ ලක්ෂණ. යම් කිසි කෙනෙක් Taman සිල්වත්ව අනිත් අයට සීලය පිළිබඳව කියලා දෙනවා නම් යම් කිසි කෙනෙක් Taman සමාධිය වඩමින් අනිත් පුද්ගලයාට සමාධියේ වටිනාකම කියලා දෙනවා නම් තමන් ප්‍රඥාවන්ත වෙමින් අනිත් කෙනාට ප්‍රඥාවේ වටිනාකම නැවත නැවත කියලා දෙනවා නම් ආන් මේ පුද්ගලයා තමයි සත්පුරුෂයා කියලා කියන්නේ. එතකොට අන්ධ පෘථග්ජනයාගේ ස්වභාවය අසුතවත් පෘථග්ජනයාගේ ස්වභාවය තමයි ඒ වාගේ පුද්ගලයෝ අඳුනා ගන්න දක්ෂ නැහැ. රහතන් වහන්සේලාව හඳුනන්නේ නැහැ. අනාගාමී උතුමාණන් වහන්සේලාව හඳුනන්නේ නැහැ. සකදාගාමී සෝවාන් ආදී මගඵලලාභී උතුමාණන් වහන්සේලා. කොටින්ම කියනවා නම් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල මහා සංඝ රත්නය හඳුනන්නේ නැහැ. මොනවාගෙන්ද හඳුනන්නේ නැත්තේ? උන්වහන්සේලාගේ ජීවිතවල ගුණයන්ගෙන් හඳුනා ගන්න දක්ෂතාවයක් නැහැ. ඒ වගේම සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ. තමන් සත්පුරුෂයෙක් හැටියට කටයුතු කරන්න දක්ෂත් නැහැ. තමන් සත්පුරුෂ භාවයටපත් වෙලා අනිත් අයට තමන්ගේ සත්පුරුෂ සම්පත්තිය ලබා දෙන්න ඒ පුද්ගලයාට හැකියාවක් නැහැ. සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. මෙන්න මේ පුද්ගලයා කවුද? අසෘතවත් පුතග්ජනයා. මේ පුද්ගලයාගේ ජීවිතය තුළ තියෙන විශේෂිත ලක්ෂණයක් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. මොකක්ද ඒ? ශේවිතබ්බ ධම්මේන ජානාති. අශේවිතබ්බ ධම්මේන ජානාති. එතකොට අශ්‍රිතවත් පෘථග්ජනයා සෙවිය යුතු ධර්මය මොනවද කියලා හරියටම දන්නේ නැහැ. නොසෙවිය යුතු ධර්මය මොනවද කියලා හරියට දන්නේත් නැහැ. පින්වතුනි මිනිසෙක් හැටියට මේ ලෝකයට උපන්නාට පස්සේ භාග්‍යවතුන් වහන්සේව අපිට හඳුනා ගන්නට ලැබුණා නම් ඒ බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හඳුනාගත්තු නිසාම අන්න අපිට ඊළඟට අවස්ථාව උදා වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මොකක්ද කියලා හඳුනාගන්න. ඒ ධර්මය හඳුනාගත්තු පුද්ගලයා තමයි දන්නේ ශේවනය කළ යුතු ධර්මය මොනවද කියලා. ශේවනයේ නොකළ යුතු ධර්මය මොනවද කියලා. දැන් අපි අහලා තියෙනවා දස කුසල ධර්මයෝ කියලා කොටසක් තියෙනවා. ඒ වගේම දස අකුසල ධර්මයෝ කියලා කොටසක් තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් දස අකුසල ධර්මයෝ සේවනය කරනවා නම් ආන් ඒ කෙනාගේ ජීවිතය දුගතිගාමී වෙනවා. කෙනෙක් දස කුසල ධර්මයෝ සේවනය කරනවා නම් ආන් ඔහුගේ ජීවිතය සුගතිගාමී වෙනවා. දස අකුසල කර්මයෝ සේවනය කරන කෙනාගේ ජීවිතය දුගතිගාමී වෙනවා. එතකොට මෙන්න මේ සේවනයේ කල යුතු ධර්මයෝ මොනවද? දස කුසල ධර්මයෝ, දස අකුසල ධර්මයෝ මේ ආදී කාරණාවන් කිසිම දෙයක් අශ්‍රිතවත් පෘථග්ජනයා දන්නේ නැහැ. ඒ වගේම භජනය කළ යුතු ධර්මය මොනවද කියලා දන්නේත් නැහැ. භජනය නොකළ යුතු ධර්මය මොනවද කියලා අශ්‍රිතවත් පෘථග්ජනයාට අවබෝධයකුත් නැහැ. මෙන්න මේ ලක්ෂණ වලින් සමන්වාගත වෙච්ච අශ්‍රිතවත් පෘථග්ජනයාට ඒකාන්ත වශයෙන්ම තමන් ප්‍රාර්ථනා කළත් ප්‍රාර්ථනා නොකළත් අනිවාර්යයෙන්ම අනිෂ්ට අකාන්ත අමනාප වෙච්ච ධර්මතාවය වැඩෙනවාමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමන් විසින් ප්‍රාර්ථනා කරනවා අනිෂ්ට අකාන්ත අමනාප ධර්මියෝ නොඇඩේවා කියලා. නමුත් අශ්‍රිතවත් පෘ탁ජනයාට ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අනිෂ්ට අකාන්ත අමනාප වෙච්ච ධර්මතාවය වැඩෙනවා. එයි ඡේවනය කළ යුතු ධර්මියෝ දන්නේ නැති නිසා සේවනයේ නොකළ යුතු ධර්මියෝ දන්නේ නැති නිසා. භජනය කළ යුතු ධර්මියෝ දන්නේත් නැහැ. භජනය නොකළ යුතු ධර්මියෝ දන්නේත් නැහැ. ආන් ඒ කාරණාව නිසාම තමන් අකමැති ධර්මියෝ වැඩෙනවා. ඒ වගේම තමන් කැමති ධර්මියෝ පිරිහිලා යනවා. ඉෂ්ඨකාන්ත මනාප ධර්මතාවය පිරිහෙන ගතියක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අෂ්ටතවත් පෘථග්ජනයාට සිද්ධ වෙන කාරණාව පැහැදිලි කරලා ඊළඟට දේශනා කරනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා. සුතවාචකෝ භික්කවේ අරිය ශාවකෝ. අරියාණං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ. අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසාණං දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ. සප්පුරිස ධම්මේ සුවිනීතෝ සේවිතබ්බ ධම්මේ පජානාති අසේවිතබ්බ ධම්මේ පජානාති. සුතවත් ආර්ය ශ්‍රාවකයා කොයි විදිහටද භාග්‍යවතුන් වහන්සේ වඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ නවරහාදී ගුණයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ හැකියාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ සතු ඒ අසීමිත දේශනා විලාසයන් පිළිබඳව අනිත් අයව හික්මවන විදිය ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව දන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව හඳුනා ගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්කාතයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සම්දිත්තිකයි අකාලිකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තොත් මේ ජීවිතයේදීම සැප ලබන්න පුළුවන් මේ ආදී වශයෙන් ධර්මයේ පිළිබඳව මනා දැනුමක් ඒ පුද්ගලයාට තියෙනවා ඒ වගේම සත්පුරුෂයා හඳුනනවා ආර්යයන් වහන්සේලාව මනාව හඳුනාගත්තු කෙනෙක් රහතන් වහන්සේලා ගුණ වශයෙන් හඳුනාගෙනයි කටයුතු කරන්නේ අනාගාමී උතුමාණන් වහන්සේලා, සකදාගාමී උතුමාණන් වහන්සේලා, සෝවාන් ඵලලාභී උතුමාණන් වහන්සේලා හඳුනාගෙන කටයුතු කරනවා. එහෙම කටයුතු කරන කෙනා සේවනය කළ යුතු ධර්මය මොනවද කියලා හරියට දන්නවා. තමන්ගේ ජීවිතයෙන් අතහැර දැමිය යුතු ධර්මය මොනවද කියලා ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා මනාව දැනගෙනයි කටයුතු කරන්නේ. එහෙම දැනගෙන කටයුතු කිරීම නිසාම ඔහු සේවනය කළ යුතු ධර්මය සේවනය කරනවා. භජනය කළ යුතු ධර්මයව භජනය කරනවා නොසෙවිය යුතු ධර්මයව තමන්ගේ ජීවිතෙන් අතහැරලා දාලා භජනය නොකළ යුතු ධර්මයව භජනය නොකර වාසය කරන්න උත්සාහවත් වෙනවා. කවුද? සුතවත් ආර්ය ශ්‍රාවකයා. යම් කිසි කෙනෙක් සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් නම් ඒ කාරණාවන් ඒ විදිහට ඉෂ්ට සිද්ධ කිරීම නිසාම අන්න තමන් අකමැති අනිෂ්ට අමනාප ධර්මියෝ තමන්ගේ ජීවිතයෙන් ටික ටික ඈත් වෙලා යනවා. ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රිය ධර්මයෝ තමන්ගේ ජීවිතේට ටිකෙන් ටික ලං වෙනවා. එහෙනම් පුද්ගලයෝ දෙන්නෙක් පිළිබඳව මම සඳහන් කළා පළවෙනි එක්කෙනා කවුද? අසුතවත් පෘ탁ජනයා. එයා අසුතවත් පෘ탁ජනයෙක් හැටියට කටයුතු කරමින් සිදු නොකළ යුතු ධර්මයෝ සිදු කරනවා, සිදු කළ යුතු ධර්මයෝ සිදු කරන්නේ නැහැ. ඒකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? අකමැති යමනාප ධර්මයෝ වැඩෙනවා, කැමැති ප්‍රියමනාප ධර්මයෝ පිරිහෙනවා. ඊළඟට සුතවත් ආර්ය ශ්‍රාවකයා. සුතවත් ආර්ය ශ්‍රාවකයා සේවනය කළ යුතු ධර්මයව සේවනය කරනවා. සේවනය නොකළ යුතු ධර්මයව තමන්ගේ ජීවිතයෙන් බැහැර කරනවා. ඒ නිසාම එයා කැමති මනාප ඉෂ්ඨකාන්ත ධර්මයෝ තමන්ගේ ජීවිතයට ලං වෙනවා. අකමැති අනිෂ්ඨ අකාන්ත අමනාප ධර්මයෝ තමන්ගේ ජීවිතයෙන් ඈත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව මේ විදිහට දේශනා කරනකොට මට සිහිපත් වෙනවා පුද්ගලයෝ දෙන්නෙක් පිළිබඳව. අශ්‍රිතවත් පෘථග්ජනයාට ලබා දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි බුදු සමය තුල දේවදත්ත හාමුදුරුවෝ. දැන් බලන්න අශ්‍රිතවත් පෘථග්ජනයා කියන වචනය පිළිබඳව අපි සඳහන් කරනකොට අශ්‍රිතවත් කියලා කියන්නේ ඇහුවේ නැහැ කියන එකනේ. එතකොට ඒ වචනයෙන් පින්වතුනි බණ ඇහුවේ නැහැ කියන කාරණාව නෙමෙයි අර්ථවත් වෙන්නේ. දැන් දේවදත්ත හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇහුවේ නැති කෙනෙක්ද? නෑ බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. ඒ භාග්‍යවතුන් වහන්සේව දැක්කේ නැද්ද? පියවියසින් බුදුරජාණන් වහන්සේව දැක්කා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කටපාඩම් කරගත්තේ නැද්ද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කටපාඩම් කරගත්තා. නමුත් එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් නෙමෙයි අශ්‍රුතවත් පුතග්ජනෙක්. එතකොට භාග්‍යවතුන් වහන්සේව පියවියසින් දැකීම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පියවි කණින් ශ්‍රවණය කිරීම නෙමෙයි ශ්‍රුතවත් භාවයට හේතු වෙන්නේ. ඒ ධර්මය පිළිබඳව චිත්ත අභ්‍යන්තරය තුල තියෙනා වූ ශ්‍රද්ධාව පැහැදීම තමයි හිතවත්භාවයට හේතු වෙන්නේ. එතකොට දේවදත්ත ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇහුවත්, භාග්‍යවතුන් වහන්සේගේ බණ කටපාඩම් කරගත්තත්, බුදුරජාණන් වහන්සේගේ බණ අනිත් අයට කිව්වත් වැඩක් නැහැ. තමන්ගේ හිත තුල සුතවත්භාවය නැත්තම්. එතකොට බලන්න පුක්කුසාති රජුරු භාග්‍යවතුන් වහන්සේව ඇහැටවත් දැකලා නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පැහැදුණු සිතින් යුක්තව තමන් තනියම පැවිදි වෙනවා. පැවිදි වෙලා කුඹල්හලක නවාතැන් අරගෙන ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේත් ඒ ස්ථානයට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේත් සමග සාකච්ඡාවේ නිරත වෙනකොට අවසානයේ පුක්කුසාති රජුරෝ දැනගන්නවා මේ මම බලාපොරොත්තුෙන් හිටපු මාගේ බුදුරජාණන් වහන්සේ. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේගේ බණපදයක් ඇසූ පමණින් කරුවලේම බුදුරජාණන් වහන්සේගේ රූපයවත් දැකලා නැතුව ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඒ කාරණාවන් දෙකෙහි වෙනස මේ පින්වත් පිරිස නුවණින් වටහා ගන්න ඕනේ. මෙහෙම බුදුරජාණන් වහන්සේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයයි අශ්‍රතවත් පෘථග්ජනයයි පිළිබඳව පැහැදිලි කරලා ධර්ම සමාදානය පිළිබඳව දැන් දේශනා කරන්නට ආරම්භ කරනවා. චත්තාරිමානි භික්කවේ ධම්ම සමාදානානි කතමානි චත්තාරි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේහි වාසය කරන්නා වූ සත්වයෝ සමාදන් වෙන්නා වූ ධර්ම ස්වභාවය හතරක් තියෙනවා. මේ ලෝකයේහි වාසය කරන්නා වූ සත්වයෝ සමාදන් වෙලා කටයුතු කරන ධර්ම ස්වභාවය හතරක් තියෙනවා. මොනවද මේ ධර්ම ස්වභාවය හතර වර්තමානයේහි දුක් දෙන මතු අනාගතයේද දුක් විපාක ලබා දෙන්නා වූ ධර්ම සමාදානයක් තියෙනවා වර්තමානයේදී දුකයි මරණින් මතු අනාගතයේදී දුක් විපාක ලබා දෙන්නා වූ ධර්ම සමාදානයක් තියෙනවා ඒ වගේම මහණෙනි වර්තමානයේදී සුව ලබා දෙන එනමුත් අනාගතයේදී දුක් විපාක ලබා දෙන ධර්ම සමාදානයකුත් තියෙනවා ඒ තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව වර්තමානයේදී දුක් ලබා දෙන නමුත් අනාගතයේදී සැප ලබා දෙන ධර්ම සමාදානයක් තියෙනවා. අවසාන කාරණාව වර්තමානයේදී සැප ලබා දෙනවා මරණින් මතු අනාගතයේදී සැප ලබා දෙන ධර්ම සමාදානයක් තියෙනවා. නැවතත් මම සිහිපත් කරනවා කාරණා හතර වර්තමානයේදී දුක් ලබා දෙනවා මරණින් මතු අනාගතයේදී දුක් ලබා දෙන ධර්ම සමාදානයක් තියෙනවා. වර්තමානයේදී සැප ලබා දෙනවා. නමුත් අනාගතයේදී දුක් විපාක ලබා දෙන ධර්ම සමාදානයක් තියෙනවා. වර්තමානයේදී දුකින් යුක්තව සමාදන් වෙනවා. නමුත් අනාගතයේදී සැප විපාක ලබා දෙන්නා වූ ධර්ම සමාදානයක් තියෙනවා. අවසාන එක තමයි වර්තමානයේදී සැප ලබා දෙනවා. ඒ ධර්මයේ සමාදන් වීම නිසා අනාගත භවයන් වලදී සැප ලබා දෙනවා. මෙන්න මේ ධර්ම සමාදානය හතර තමයි මේ ලෝකේ වාසය කරන්නා වූ සත්වයෝ තමන්ගේ ජීවිතවල පිළිපදින්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ නැවතත් සඳහන් කරනවා මහණෙනි මේ ධර්ම සමාදානයන් අතුරින් වර්තමානයේහි දුක් ලබා දෙන අනාගතයේද දුක් ලබා දෙන ධර්මතා කවරේද කියලා අවිද්‍යාවෙන් යුක්ත අශෘතවත් කෘතඥයා මනාව දන්නේ නැහැ. වර්තමානයේදී දුක් ලබා දෙන අනාගතයේදී දුක් විපාක සකස් කරලා දෙන ධර්මතා මොනවද කියලා අශෘතවත් කෘතඥයා දන්නේ නැහැ. ආන් ඒ නිසා ඒව සමාදන් වෙනවා. ඒව සමාදන් වෙලා ඒව පිළිපදිනවා. එහි අවසාන ප්‍රතිඵලයේ හැටියට මෙලව දුකසේ වාසය කරනවා පරලොව දුකසේ වාසය කරනවා කැමැති ධර්මයෝ පිරිහිලා යනවා අකමැති ධර්මියෝ වැඩෙන්න පටන් ගන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ දීර්ඝ විදිහට විස්තර කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දෙවනි කාරණාව විස්තර කරනවා මහණෙනි, ඒ ධර්ම සමාදානයන් අතරින් වර්තමානයේදී සැපගෙන දෙන්නා වූ අනාගතයේදී දුකගෙන දෙන්නා වූ ධර්මතාවය මොනවද කියලා අශ්‍රතවත් පෘථග්ජනයා හරියට දන්නේ නැහැ. වර්තමානයේදී සැප ලබා දෙන අනාගතයේදී දුක් විපාක ලබා දෙන ධර්මතා මොනවද කියලා අසුතවත් පු탁ජනය දන්නේ නැහැ. ඒ නිසා වර්තමානයේදී ලැබෙන්නා වූ පුංචි සැපයට ලොල් වෙලා අනාගතයේදී මහා දුකක් විඳින ධර්මතාවය සමාදන් වෙලා මෙලවත් පිරිනනවා පරලවත් පිරිනනවා. ඒ කාරණාව නිසාම තමන් අකමැති ධර්මියෝ වැඩෙනවා කැමැති ධර්මියෝ පිරිනනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මෙලවදී දුක් ලබා දෙන අනාගතයේදී සැප ලබා දෙන ධර්මතා මොනවද කියලා අසෘතවත් පු탁ජනයා දන්නේ නැහැ. ඒ නිසාම ඒ ධර්මකාරණා සමාදන් වෙන්නේ නැහැ. මේ ලෝකයේදී දුකින් සම්පාදනය කළ යුතුයි. නමුත් අනාගතයේදී සැප ලබා දෙනවා කියලා ඒ පුද්ගලයා ඒ කාරණා ගැන දන්නේ නැහැ. ඒ නිසා ඒවා සමාදන් වෙන්නේ නැතුව ඒවාගෙන් වළකිනවා. ඒ වැළකීම නිසාම මේ ජීවිතයක් දුකටපත් වෙනවා අනාගත සසර ජීවිතයක් දුකටපත් වෙනවා ඉෂ්ඨකාන්ත මනාප ධර්මියෝ පිරිහිලා අනිෂ්ඨ අකාන්ත අමනාප ධර්මියෝ වැඩෙනවා ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේදී සැප ලබා දෙන්නා වූ ධර්මතා ඒ වගේම අනාගතයේදී සැප ලබා දෙන්නා වූ ධර්මතා කවරේද කියලා අශ්‍රිතවත් පු탁ජනයා දන්නේ නැහැ. ඒ නිසා ඒවා සමාදන් වෙන්නේ නැහැ. ඔහේ කාලය ගත කරනවා. ඒ සමාදන් නොවීම නිසාම මෙලොව සැපගෙන දෙන, පරලොව සැප විපාක ලබලා දෙන ධර්මතාවය සමාදන් නොවීම නිසා මේ ජීවිතයේ දුකටපත් වෙනවා, පරලොව ජීවිතයේ දුකටපත් වෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ධර්මියෝ පිරිහිලා ගිහිල්ලා අනිෂ්ඨ අකාන්ත මනාප ධර්මියෝ වැඩෙන ස්වභාවයක් තියෙනවා. කවුද මේ අශ්‍රතවත් පු탁ජනයා? ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. මේ ධර්ම කාරණාවන් හතර පිළිබඳව සුතවත් ආර්ය ශ්‍රාවකයා කොයි විදිහටද පිළිපදින්නේ කියලායි දේශනා කරන්නේ. යම්කිසි සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් දන්නවා මේ ජීවිතයේදී දුක් ලබා දෙන අනාගතයේදී දුක් ලබා දෙන ධර්මතා මොනවද කියලා. එහෙම දන්න නිසාම සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒවා සමාදන් වෙන්නේ නැහැ. ඒවා තමන්ගේ ජීවිතේ දුරින්ම දුරු කරලා දානවා. ඒ කාරණාව නිසාම මේ ජීවිතේ සපවත්ව ගත කරනවා. පරලොවත් සපවත්ව ගත කරනවා. ඉෂ්ඨකාන්ත මනාප ධර්මියෝ වර්ධනය වෙනවා. අනිෂ්ඨ අකාන්ත අමනාප ධර්මියෝ පිරිහිලා යනවා. කාගේද? සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ. ඊළඟට මේ ජීවිතයේදී සැප ලබා දෙන නමුත් අනාගතයේදී දුක් ලබා දෙන්නා වූ ධර්මතා මොනවද කියලා සුතවත් ආර්ය ශ්‍රාවකයා මනාව දන්නවා. ඒ දන්න නිසාම ඒ පුද්ගලයා ඒවා සමාදන් වෙන්නේ නැහැ. වර්තමානයේදී පුංචිම සැපයක් තිබුණට වැඩක් නැහැ. අනාගතයේදී මහා දුක් ගොඩක් අපේ ජීවිතයට එකතු වෙනවා නම් ඒවා සුදුසු නැහැ. ඒ නිසා ඒවා සමාදන් වෙන්න නැතුව තමන්ගේ ජීවිතයෙන් බැහැර කරලා මේ ජීවිතයේ සුවපත්ව ගත කරනවා, පරලොව සුවපත්ව ගත කරනවා, ඉෂ්ඨකාන්ත මනාප ධර්මයෝ වඩ වඩාත් වර්ධනය වෙනවා. අනිෂ්ඨ අකාන්ත අමනාප ධර්මයෝ එයාගේ පිරිහිලා යනවා. ඒ තමයි සුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ වගේම තුන්වෙනි ධර්ම කාරණාව මේ ජීවිතයේදී දුකින් සම්පාදනය කළ යුතුයි. නමුත් අනාගතයේදී මහා විශාල සැප විපාක ලබා දෙන ධර්ම කාරණා මොනවද කියලා සුතවත් ආර්ය ශ්‍රාවකයා මනාව දන්නවා. ඒ දන්නාකම නිසාම මේ ජීවිතයේදී ටිකක් දුක් විඳක් කමක් නැහැ අනාගතයේ සැප ලැබෙනවා නම්. ඒ අදහසින් යුක්ත වේ පුද්ගලයා ඒව සමාදන් වෙලා කටයුතු කරනවා. ඒ සමාදන්ව කටයුතු කිරීම නිසා මේ ජීවිතය තුළ සතුටින් ගත කරනවා පරලොව සුගතිගාමීව ඒත් සැප විඳිනවා ඊළඟට අවසාන කාරණාව පිළිබඳව සිතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද දකින්නේ මේ ජීවිතය තුළදී සැප ලබා දෙන ඒ දේවල් ක්‍රියාත්මක කිරීම නිසා එහි ප්‍රතිඵලයක් හැටියට අනාගතයේදී සැප ලබා දෙන ධර්ම කාරණා මොනවද කියලා මනාව දැන ඉගෙනගෙන තියෙනවා ඒ දන්නානිසාම එව්වා. ඉතාමත් ඉක්මනින් සමාදන් වෙලා බොහෝ සෙයින් වර්ධනය කරගන්න උත්සාහවත් වෙනවා. එහෙම සමාදන් වෙලා වර්ධනය කිරීම නිසාම ඔහුගේ මේ ජීවිතේ සාර්ථක වෙනවා පරලෝක ජීවිතේ සාර්ථක වෙනවා ඉෂ්ඨකාන්ත මනාප ධර්මයෝ තියෙනවා නම් ඒවා වැඩෙනවා අනිෂ්ඨ අකාන්ත මනාප ධර්මතාවයෝ තියෙනවා නම් ඒවා පිරිහිලා යනවා දැන් අපි මෙච්චර වෙලා සඳහන් කළේ මේ ධර්මතාවයන් හතර පිළිබඳව අසෘතවත් පෘථග්ජනයා දකින්නේ කොයි විදිහටද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දකින්නේ කොයි විදිහටද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පළවෙනි ධර්ම කාරණාව පිළිබඳව නැවතත්. මහණෙනි වර්තමානයේදී දුක්සහගත වූ අනාගතයේදීද දුක් විපාක ලබා දෙන ධර්ම සමාදානය මොනවද කියලා. ඒ කියන්නේ වර්තමානයේදීත් ඊටමත් දුකින් තමයි මේව සමාදන් වෙලා ඒවා පිළිපදින්නේ. ඒ හේතුව නිසාම අනාගත භවයන් වලදී දුක් විපාක ලබා දෙන ධර්මතා මොනවද? බුදුරජාණන් වහන්සේ මෙතනදී කාරණා 10ක් පැහැදිලි කරනවා. මේ පින්වතුන් අහලා තියෙනවා දස අකුසල්. කයින් වචනෙන් සිතින් සිද්ධ වෙන්නා වූ අකුසල් 10ක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඊටමත් දුක් සහගතව ධොම්නස් සහගතව ප්‍රාණඝාතය සිදු කරනවා. දැන් මේ පින්වත් පිරිස දන්නවා සත්තු මරණ අය අතරේ බොහෝම දුකසේ සත්තු මරණ අය ඉන්නවනේ. දැන් දඩයක්කාරයෙක් අරගත්තාම ඒ දඩයක්කාරයා වනයේට යන්න පුදුමාකාර දුකක් විඳින්නේ. සමහර විට ඒ වනයේ තියෙනා වූ කටු කොහොල් වලට තමන්ගේ පාදයන් හීරෙනවා. ඒ ගස් සතු වලට තමන්ගේ ශාරීරිය තුවාල වෙනවා. සැලසුම් කරන්න ඕනේ. ඒ දේවල් ක්‍රියාත්මක කිරීම සඳහා අවිආයුධ සම්පාදනය කරගන්න ඕනේ. සතෙක් මරනවා කියන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි දඩයක්කාරයෙකුට. බොහෝම අමාරුවෙන් දුකසේ තමයි ප්‍රාණඝාතය සිදු කරන්නේ. හැබැයි දුකසේ මහන්සි වෙලා පීඩාවෙන් යුක්තව ප්‍රාණඝාතය කරලා ඒකේ ප්‍රතිඵලය මොකක්ද? අනිවාර්යයෙන්ම අනාගතයේ දුකක්මයි ලැබෙන්නේ. ඒ සත්ව ඝාතනය නිසා සිතේ උපදින්නා වූ අකුසල සංස්කාර ධර්මය දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික හෝ සසංකාරික කුසල්සි. අකුසල්සි. දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික කුසල්සිත උපදෙවීම නිසා මොකද වෙන්නේ? එහි ප්‍රතිඵලය අනාගතයේදී දුක් විපාක ලබලා දෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. බොහෝම දුකසේ දුම්නසින් යුක්තව කෙනෙක් සොරකමෙහි නිරත වෙනවා. දැන් කල්පනා කරලා බලන්න පාර තොටේ මග තොටේ අපිට හම්බ වෙලා තියෙනවනේ අර සල්ලි මුදල් හොරකම් කරන අය පිට් පොකට් ගහනවා කියලානේ අපි කියන්නේ අපේ වචනේ. ආන් ඒ වාගේ කටයුතු සිදුකරනද බොහොම දුකක් විඳින්න ඕනේ. බොහොම වෙහෙසක් දරන්න ඕනේ ඒ පිළිබඳව සැලසුම් සකස් කරන්න ඕනේ. එහෙම දුක් විඳලා තමයි හොරකම් කරන්නේ. එහෙම හොරකම් කරලා අනාගතයේදී ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? සංසාර ගමනේ බොහෝ දුක් විපාක ලබනවා. ඒකයි කිව්වේ මේ ජීවිතයේදී දුකින් යුක්තව සම්පාදනය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අනාගතයේදී දුක් විපාක සකස් වෙනවා. යම් කිසි කෙනෙක් දුකින් දුම්නසින් වෙහෙසෙන් යුක්තව කාමයේ වර්ධවා හැසිරෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අනාගතයේදී දුක් විපාක ළඟා කරලා දෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් බොහොම දුකසේ පීඩාවෙන් යුක්තව බොරු කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම බොහොම දුකසේ කේලාම් කියන අය ඉන්නවා. නොකියා බැරි නිසා කේලාම් කියන්න සිද්ධ වෙලා. ඒක සතුටින් කරන්නේ නැහැ දුකින් කරන්නේ වෙහෙස කරයි. පීඩා සහගතයි. නමුත් ඒක සිද්ධ කරන්න වෙලා තියෙනවා. ඒ වගේම හිස් වචන කතා කරන එක, පරුෂ වචන කතා කරන එක, කේලම් කියන එක වචනෙන් සිද්ධ වෙන්නා වූ මේ අකුසල් සිද්ධ කරන්නේ බොහෝම දුකසේ දුම්නස් සහගතව. දුම්නස් සහගතව සිදු කළා කියලා නෑ අනාගතයේදී ලැබෙන විපාකයක් බොහෝම දුකින් යුක්තව තමයි තමන්ට තමන්ට විඳවන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් දුකින් දුම්නසින් යුක්තව විෂම ලෝභය කියන කාරණාව සමාදන් වෙලා කටයුතු කරනවා නම් තමන්ගේ හිතේ ව්‍යාපාදය ප්‍රහාණය කරගන්නේ නැතුව ඒක වර්ධනය වෙන විදිහට කටයුතු කරනවා නම් දුකින් දුම්නසින් ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය බොහෝම දුකින් දුම්නසින් සමාදන් වෙලා ඒක ක්‍රියාත්මක කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා නම් මෙන්න මේ කාරණාවන් දුකින් දුම්නසින් යුක්තව සමාදන් වුණා කියලා වැඩක් නැහැ. ඒ වාගේ විපාකත් දුක් දුම්නස් සහිතවම විඳින්න සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කිව්වේ මේ දස අකුසල කර්මපතයන් දුකින් දුම්නසින් සිදු කරනවා. එහි ප්‍රතිඵලයක් ඇටියට අනාගතයේදී දුක් විපාක ළඟා කරලා දෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණ කොයිතරම් ශ්‍රේෂ්ඨයිද කියලා. මේ විදිහට මේ ධර්ම කාරණාවන් බෙද බෙදා දක්වන්නට මේ ලෝක වෙන කිසිම කෙනෙක් සමර්ථ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ විතරමයි සමර්ථ වුනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. වර්තමානයේ සුව ලබා දෙන නමුත් අනාගතයේදී දුක් විපාක සහිත ධර්මතාවය මොනවද කියලා. ඒවත් අර දස අකුසල ධර්මෙවම තමයි. ප්‍රාණඝාතය, සොරකම, ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීම, මේ වාගේ කය ඇසුරු කරගෙන සිදු කරන්නා වූ අකුසල් සිදු කරනකොට හැබැයි ඒවා සතුටින් කරන්නේ. අර ඉස්සරලා පුද්ගලයා ඒවා අකමැත්තෙන් දුම්නසින් කළේ. දැන් සිදු කරනකොට සතුටින් කරන්නේ. කල්පනා කරලා බලන්න සමහර අය විනෝදයට සත්තු මරනවනේ. සමහර අය විනෝදයට සත්තු මරවනවා. මේ වාගේ காரணාවන් වල සතුටින් සොම්නසින් මේ ජීවිතේ නිරත වෙලා ඉන්නවා. සමහර අය හොරකම් කරනවා විනෝදයේ පිණිස. Tamanට ඇති වෙන්න සල්ලි තියෙනවා. නමුත් සතුටින් විනෝදාංශයක් වෙනස අනිත් අයගේ දේවල් හොරෙන් ගන්න ගතියක් තියෙනවා. Tamanට නීත්‍යානුකූල විනයානුකූල ස්වාමි භාර්යාවරු ඉන්නවා. නමුත් Tamanගේ සුඛ විහරණය පිණිස සතුට පිණිස සැපය පිණිස පරාඹුවන් කරා පරස්වාමි පුරුෂයන් කරා යන ගතියක් තියෙනවා. මේ ජීවිතයේදී බොහොම සතුටින් මේ අකුසල ධර්මයන් සිදු කරනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනාගතයේදී අනිවාර්යයෙන්ම දුක් විපාක ළඟා කරලා දෙනවා කියලා. යම් කිසි කෙනෙක් බොහොම සතුටෙන් බොරු කියනවා. බොහොම සතුටෙන් කේලාම් කියනවා. බොහොම සතුටෙන් හිස් වචන, පරුස වචන, වචනෙන් සිද්ධ වෙන්නා වූ අකුසල් බොහොම සතුටින් සිදු කරනවා. ඒ අකුසල ධර්මයන් වල සතුටින් නිරත වීම නිසාම සමහර විට Tamanට මේ ජීවිතයේදී යම් යම් ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වචනයෙන් යම් අකුසලයක් සොම්නස්සහගතව සිදු කළත් එහි අවසාන ප්‍රතිඵලයක් හැටියට අනාගතයේදී නම් දුක් විපාක සකස් වෙනවාමයි. යම් කිසි කෙනෙක් විෂම ලෝභය, ව්‍යාපාදයේ මිත්‍යා දෘෂ්ටිය සතුටින් සමාදන් වෙලා සතුටින් සමාදන් වෙලා ඒ දේවල් අනුගමනය කරනවා. Tamange හිතෙහි දූෂිත බවට කැමති. සතුටින් මේ ජීවිතය තුළදී ඒවා කළාට වැඩක් නැහැ. ඒ වගේ විපාක හැටියට අනාගතයේදී අනිවාර්යයෙන්ම දුගතිය උපදිනවා කියලයි බුද්ධ දේශනාව. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණාවක් පැහැදිලි කරනවා. මේ ජීවිතයේදී සතුටින් අකුසල් කළාට වැඩක් නැහැ. මේ ජීවිතයේදී తాවකාලික සැපයක් තියෙනවා. අනාගතයේදී මහා විශාල දුක් ගොඩක් Tamanට විඳින්න සිද්ධ වෙනවා කියලා දේශනා කළා. ඊළඟට තුන්වෙනි කාරණාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ජීවිතයේදී දුක් වෙන දෙන්නා වූ අනාගතයේදී සැප විපාක ලබා දෙන්නා වූ ධර්මතා මොනවාද? භාග්‍යතුන් වහන්සේ දැන් පැහැදිලි කරනව දස කුසල ධර්මයෝ. යම් කිසි කෙනෙක් දීර්ඝ කාලීනව සත්ව මරුවනම්, දීර්ඝ කාලීනව සොරකම් කෙරුවනම්, දීර්ඝ කාලීනව කාමයේ වරදවා හැසිරුණානම්, බොරු කිව්වනම්, මුසාබස් කිව්වනම්, සම්ප්‍රප්පලාප මේ ආදී වශයෙන් කයින් සිද්ධ වෙන්නා වූ වචනයෙන් සිද්ධ වෙන්නා වූ අකුසල ධර්මයන් කාලයක් තිස්සේ සිදු කරගෙන ගියා. මනසෙන් සිද්ධ වෙන්නා වූ අකුසල ධර්මයන් සමාදන් වෙලා අවුරුදු ගාණක් ජීවිතය ගත කළා. ඒ වාගෙන් වැළකෙන එක එයාට හරීම අමාරුයි. අකුසල ධර්මයන්ට Tamange හිත නැඹුරු වෙලා නැඹුරු වෙලා තිබිලා දැන් ඒ වාගෙන් වළකින එක අමාරුයි. නමුත් අමාරුවෙන් හරි ඒ අකුසල ධර්මයන්ගෙන් වැළකුණොත් එහෙම ඒ වාගෙන් වැළකීලා සිල්වන්ත ජීවිතයක් බවට පත් වෙලා Tamange හිත පිරිසිදු කරගත්තොත් බොහොම දුකසේ තමයි මේක කරන්න වෙන්නේ. නමුත් දුකසේ හරි කමක් නැහැ. ඒක සිදු කරගත්තොත් හිත පිරිසිදු කරගෙන සිල්වන්තභාවය තමන්ගේ ජීවිතයට නතු කරගත්තොත් ආන් අනාගතයේදී අනිවාර්යයෙන්ම සැප විපාක ලබලා දෙනවා කියලා කිව්වා. මේවා සමාදන් වෙන්නේ කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දුකින් හරි කමක් නැහැ. සත්තු මරන්නේ නැතුව වාසය කරන්න උත්සාහවත් වෙනවා. බොහෝම දුකසේ නමුත් බොරුවක් කියන අවස්ථාව ඇවිල්ලා සමහරට තමන්ගේ ජීවිතයට පවා හානි සිද්ධ වෙන්න පුළුවන් බොරුව නොකියම නිසා. නමුත් ඒ බොරුවෙන් වැළකීලා මේ ජීවිතයේ දුකසේ ගත කරනවා. ඒ හේතුවෙන් අනාගතයේදී සැප ලැබෙනවා. මේ තමයි තුන්වෙනි ධර්ම සමාදානයේ විස්තරය. හතරවෙනි ධර්ම සමාදානය භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ජීවිතයේදී යම්කිසි කෙනෙක් සතුටින් යුක්තව ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා සොරකමෙන් වැළකී වාසය කරනවා කාමයේ වර්ධව හැසිරීමෙන් වාසය කරනවා බොරුවෙන්, මුසාවෙන්, සම්ප්‍රප්පලාපෙන්, පරුෂ වචනෙන්, කේලමෙන් වැළකී වාසය කරනවා. එයා සතුටින් තමයි ඒක කරන්නේ. සිල්වන්ත භාවයට පත් වෙන්නේ සොම්නස්සහගත සිතින්. ඒ වගේම තමන්ගේ හිතෙහි පාරිශුද්ධත්වය පවත්වාගෙන යනවා සතුට සිතින්. ව්‍යාපාදයේ දුරු කරනවා, විෂම ලෝභය දුරු කරනවා, මිත්‍යා දෘෂ්ටිය දුරු කරනවා සතුට සිතින් මේවා ඔක්කොම කරන්නේ. සංසාරගත පුරුද්දක් තියෙනවා නම් සතුට සිතින් මේවා සමාදන් වෙන්න පුළුවන්. දස කුසල ධර්මයන් සතරසිතින් සමාදන් වෙලා තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගන්න පුළුවන් සංසාර පුරුද්දක් තියෙනවා. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදී සොම්නස් සහගත සිතින් දස කුසල ධර්මයන් සමාදන් වෙලා ඒ වාගේ හික්මනවා අනාගතයේදී ඒ නිසාම සැප විපාක ළඟා කරලා දෙනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේන් අනුගමනය කරන්නේ ධර්මතා දෙකයි මොනවද? මේ ජීවිතයේදී දුක් වුණත් අනාගතයේ සැප ලබා දෙනවා නම් ඒක අනුගමනය කරනවා. මේ ජීවිතයේදී සැප ලබා දෙන අනාගතයේදී සැප ලබා දෙන ධර්මකාරණා අනුගමනය කරනවා. අශෘතවත් පු탁ඥයා ඒ කාරණා දෙක අනුගමනය කරන්නේ නැහැ. මේ ජීවිතයේ දුක් ලබා දෙන අනාගතයේදී දුක් ලබා දෙන මේ ජීවිතයේදී සැප ලබා දෙන අනාගතයේදී දුක් ලබා දෙන ධර්මතා දෙක තමයි අනුගමනය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව මේ විදිහට දේශනා කරලා උපමා හතරක් පැහැදිලි කරනවා. මහණෙනි වර්තමානයේ දුක් සහිත අනාගතයේදීද දුක් ලබා දෙන ධර්ම සමාදානය හරියට කොයි වගේද කියනවනම් ජීවත් වීමට කැමැති මරණයට අකමැති යම්කිසි පුද්ගලයෙකුට හලාහල විෂ සහිත තිත්ත ලබු ගෙඩියක් ගෙනල්ලා දෙනවා. දීලා සඳහන් කරනවා මේ ලබු ගෙඩිය හරිම තිත්තයි. මේක බොනකොට තිත්තයි. ඒ වගේම මේක බීවට පස්සේ හලාහල විෂ තියෙන නිසා එක්කෝ මරණයටපත් වෙන්න පුළුවන්. නැත්තම් මරණාසන්න දුකකටපත් වෙන්න පුළුවන්. ඔබ කැමති නම් පානය කරන්න නැත්තම් නිකන් ඉන්න කියලා කිව්වා. මේ අඥාන පුද්ගලයා මොකද කරන්නේ? මේක බොහොම සතුටින් පානය කරනවා. තිත්ත ලැබු gediy, තිත්ත රස විඳ විඳ, පීඩා විඳ විඳ මේක පානය කරලා මේ ජීවිතේදිත් දුකටපත් වෙනවා. Tamange ජීවිතයේ අවසානයේ මරණය කරා පමුණවා ගන්නවා. ආන් ඒ වගේ කියලා කිව්වා මේ ජීවිතයේදී දුක් ලබා දෙන අනාගතයේදී දුක් ලබා දෙන දස අකුසල ධර්මයන් සිදු කරන එක. ඊළඟට දෙවෙනි කාරණාව භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ජීවිතයේදී සැප ලබා දෙන අනාගතයේදී දුක් ලබා දෙන ධර්ම සමාදානය කොයි වගේද වර්ණයෙන් යුක්ත රසයෙන් යුක්ත සුවඳවත් වූ නමුත් විෂ සහිත මිහිරි පානයක් ගෙනල්ලා දෙනවා වර්ණයෙන් යුක්තයි රසයෙන් යුක්තයි සුවඳෙන් යුක්තයි නමුත් මේක ඇතුලේ තියෙන විෂ ගෙනල්ලා දීලා කියනවා මේක පානය කරන්න. ඔබට බොහෝම මිහිරි රසයක් දැනේ, මිහිරි සුවඳක් දැනේ, රසනහර පිනායයි. නමුත් අනාගතයේදී ඔබ එක්කෝ මරණයටපත් වෙනවා නැත්නම් මරණාසන්න දුකකටපත් වෙනවා. අවිද්‍යා සහගත අඥාන පුද්ගලයා මේක පානය කරනවා. ඒ කෙනා මොකද කරන්නේ? වර්තමානයේදී අර ලැබෙන්නා වූ తాවකාලික රසය නිසා අර හලාහල විෂ සහිත පාන වර්ගයේ පානය කරලා තමන්ගේ ජීවිතේ බොහොම දුකටපත් කරගන්නවා කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා තුන්වෙනි ධර්ම සමාදානය. වර්තමානයේදී දුක් සහිත අනාගතයේදී සැපසහගත ධර්ම සමාදානය කොයි වගේද? අරලු, බුළු, නෙල්ලි ආදී ඇඹුල් සහගත තිත්ත බෙහෙතක් සකස් කරගෙන ඇවිල්ලා සඳහන් කරනවා පාණ්ඩු රෝගියෙකුට. මේ බෙහෙත බොහොම තිත්ත සහගතයි. මේක බොනකොට තමන්ගේ දිවට මිහිරි රසයක් දැනෙන්නේ නැහැ. තිත්ත රසයෙන්, කටුක රසයෙන් යුක්තව තමයි තමන්ට මේක අත්විඳින්න සිද්ධ වෙන්නේ. හැබැයි මේ පාන වර්ගයේ පානය කළොත් මේක දිව්‍ය ඖෂධයක් වගේ ඔය පාණ්ඩු රෝගය අනිවාර්යයෙන්ම සුවපත් භාවයට පත් වෙනවා කියලා කියනවා. ඔබ කැමති නම් පානය කරන්න නැත්නම් නිකන් ඉන්න කියලා කියනවා. ප්‍රඥාවන්ත පුරුෂයෙක් නිසා මෙයා කල්පනා කරනවා තිත්ත වුණාට කමන්නේ නැහැ බෙහෙතක්නේ. ඒ නිසා පානය කරන්න ඕනේ කියලා මේ පාන වර්ගය පානය කරලා තමන්ගේ පාණ්ඩු රෝගය සුවපත්භාවයට පත් කරගන්න. ඊළඟට හතරවෙනි පුද්ගලයා මේ ජීවිතයේදී සැප ලබා දෙන අනාගතයේදී සැප ලබා දෙන්නා වූ ධර්ම සමාදන් වෙන පුද්ගලයා. දීකිරි, මීපැණි, ගිතෙල් ආදී රසවත් පාන වර්ගයන්ගෙන් සකස් කරගත්තා වූ මිහිරි වූ රසවත් වූ පාන වර්ගයක් යම් කිසි කෙනෙක් ගෙනල්ලා දෙනවා කාටද ලෝහිත පක්ඛන්දිකා කියන රෝගයෙන් පෙළෙන කෙනෙකුට. ඒ කෙනාට දීලා සඳහන් කරනවා මේකේ ඇතුළත් වෙලා තියෙන දීකිරි මීපැණි ගීතේ ගිතෙල්ලාදී රසවත් පානයන් මේවා පානය කරනකොට බොහොම මිහිරි සැපයක් Tamange දිවට දැනේ සැප වේදනාවක් Tamange දිවට දැනෙන මේ පානය පානය කළොත් අනිවාර්යයෙන්ම ඔබේ ලෝහිත පක්ඛන්දිකා කියන රෝගයේ සුවපත්භාවයට පත් වෙනවා එතකොට මිහිරි රසයෙන් යුක්ත දැනුත් පානය භුක්ති විඳින්න පුළුවන් ඒ පාන වර්ගයේ පානය කිරීම නිසා රෝගයක් සුවපත් වෙනවා. ඒ ප්‍රඥාවන්ත පුද්ගලයා මේක පානය කරලා තමන්ගේ රෝගය සුවපත් කරගන්නවා. මෙලොවදී සැප ලබා දෙන අනාගතයේදී සැප ලබා දෙන්නා වූ දස කුසල ධර්මයන් සමාදන් වෙච්ච කෙනා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා මේ වගේ කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරා. දීර්ඝ විස්තරයක් මේ මහා ධම්ම සමාදාන සූත්‍රය තුල පැහැදිලි කරන්න තියෙනවා. අපිට ලැබිලා තියෙන කාලය අනුව මෙතනින් එහාට ඔබට මේ දීර්ඝ විස්තරය දේශනා කරන්නට ලැබෙන්නේ නැහැ. මේ සූත්‍ර දේශනාව අවසානයේදී භික්ෂුන් වහන්සේලා බොහෝම සන්තෝෂ භාවයට පත් වෙනවා සාදුකාර දිදී මේ සූත්‍ර දේශනාව අනුමෝදන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයට නම තියෙනවා මහා ධම්ම සමාදාන සූත්‍රය කියලා. මධ්‍යම නිකායේ මූල පණ්ණාසකයේ චූල යමක වර්ගයේ 6 වෙනි සූත්‍ර දේශනාව හැටියට සනිටුහන් වෙලා තියෙනවා. මේ සූත්‍ර දේශනාව පෙරලාගෙන පපංචසුදනී මජ්ක්‍ධිම නිකාය දෙවෙනි අටුවා පොත් වහන්සේත් පෙරලාගෙන මේ දීර්ඝ විස්තර දැනගෙන තමන්ගේ ධර්මඥානය දියුණු කරගෙන ප්‍රතිපත්තිය වර්ධනය කරගෙන ඊටමත් ඉක්මනින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න උත්සාහවත් වෙන්න කියන අවවාදය ලබා දෙමින් ඒ සඳහා අවශ්‍ය කරන පුණ්‍ය සම්පatti ධර්මියෝ ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි උපයාගත්තා වූ සියලු කුසල සම්පatti ධර්මියෝ ඒ සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති